මහත්මයාට මහත්මයා කියලා නේ කතා කරන්නේ. මහත්මයාට මම ඔයා කිව්වේ නෑනේ. ඔව් දැන් මහත්මිය මට කියන්න මට ඒ ඒ පෝස්ට් ඔෆිස් එකෙන් මේව රිටර්න් එළුව මම තමයි ආපහු එව්වේ. නෑ නෑ මට ඒක එළුව මම ආපහු එවලා තියෙනවා. මම නැහැ කියන එකේ මට ඒක කොපියක් ගන්න පුළුවන්ද මම නැහැ කියලා එව්වේ. කොපිය එවලා තියෙනවා. කොපිය තියෙනවා. කොපිය තමයි එව්වේ. නෑ නෑ නෑ මට පෝස්ට් ඔෆිස් එකෙන් මට දෙන්න. පෝස්ට් ඔෆිස් එකෙන් ලියුමේ අනිත් ලියුමේ නෙවෙයි නැත කියලා ලියන්නේ කවරේ අනිත් පැත්තේ. ඒක මට ඒක තියෙනවා. ආ හරි නැත්තම් මම උතෙන්ට ඇවිල්ලා මට ලියුම ගන්න පුළුවන්ද? ලියුම ගන්න බෑනේ මම ලියුම තැපෑලට දැම්ම නැවත. කොපියක් ගන්න පුළුවන්ද මට ඒ ලියුමේ? ඒ ඔපලු ඒ ඔපලුම තමයි නැවත මහත්මයාට මම තැපෑලට දැම්මේ. දැන් ඒකේ ඒ ඔපලුම ආපහු මම ඇඩ්‍රස් එකට තැපෑලට දැම්මා. ඔව් දැන් මට මම එතන නැහැ කියලා එව්වට පස්සේ දැන් ආයෙ දැන් මට ප්‍රශ්නයක් ඕක. දැන් මම කියන්නේ මම මට ඒව ලිව්වේ කොපියක් මගේ ලියුම මත මට දෙන්න මම ඇවිල්ලා තෙන් ගන්න. මහත්මයාගේ ලියුම ආපහු මහත්මයාට දැම්මා. දැන් මං ගාව එක නෑ ඒක නැවත ඇඩ්‍රස් එක ලියලා අරට දැම්මා. මම පිටපතක් නිල්ලාට පිටපතක් ඔබතුමී ළඟ ඇතිනේ. නෑ මම පිටපත් තියාගත්තේ නෑ මට අවශ්‍ය නෑ මම ඒක ආපහු තැපෑලට දැම්මා. ඒ තැපෑලෙන් ඉතින් කොයි කාලේ හම්බෙන්නේ කියලා මම කොහොමද දන්නේ? ඉතින් ඒක තැපෑලෙන් අහන්න මොකද මම ලියුම් බෙදන රස්සාව කරන කෙනෙක් නෙවෙයිනේ. ඒක මට අදාළ නෑ. ඔබතුමයාගේ සම්පත. ඒක මට අදාළ නෑනේ. මහත්මයා මම මෙතන තවත් රාජකාරියක් කරන කෙනෙක් මම තොරතුරු නිලධාරී පත්වීම විතරක් ලැබිච්ච කෙනෙක් නෙවෙයි මහත්මයාගේ ලියුම තැපෑලට දාලා තියෙනවා මහත්මයා මට විරුද්ධව පැමිණිල්ලක් කරනවා නම් කරන්න නෑ පැමිණිලි පස්සේ මම කියන්නේ